කල්යාණ මිත්‍රවරුනි අප හැමදෙනාම මෙතනට එකතු වී සිටින්නේ මෛත්‍රී සිතින්. තමන් පිළිබඳව මෛත්‍රිය තමන් පිළිබඳව මිත්‍රත්වයක් තියෙන නිසායි කෙනෙකු භාවනාවකට පෙළඹෙන්නේ. තමන් කෙරෙහි මෛත්‍රියක් නැතිනම් තමන්ටම ආදරය කරන්නේ නැත්නම් තමන් ගැනම සැලකීමක් තමන්ගේම ජීවිතය කෙරෙහි ගෞරවයක් නැත්නම් භාවනාව වගේ අංශයකට කෙනෙකු නැඹුරු වෙන්නේ නැහැ. භාවනාවෙන් ඒක ඉතා දුෂ්කර කාර්යයක්. නමුත් ඒ දුෂ්කර කාර්ය හරහා, ඒ දුෂ්කර උමග හරහා කෙනෙකු ගමන් කළහොත් ඒ භාවනාව නැමැති දුර්ගය කෙනෙකු තරණය කළොත් ඒක ලේසි නෑ භාවනා කරන එක ඒක අමාරුයි. අපි කාගෙත් අත්දැකීම භාවනාව අමාරු දෙයක් කියන්නේ. ඉතින් මේ අමාරු කාර්යයේ කෙනෙකු යෙදුනොත් ඉන් වඩාත්ම ප්‍රතිඵල ලබන්නේ ඒ භාවනා කරන තැනක් තමයි. කායික පැත්තෙනුත්, මානසික පැත්තෙනුත්, ජීවිතයේ පැත්තෙනුත්, මෙලොව වශයෙන්ුත්, පරලොව වශයෙන්ුත්, ඒ හැකොයි පැත්තෙන් බැලුවත් වැඩි ප්‍රයෝජන තියෙන්නේ Taman තමයි. ඉතින් Tamanගේ දියුණුව, Tamanගේ සුපසිද්ධිය, Tamanගේ අර්ථය තමන්ගෙම අභිවෘද්ධිය අපේක්ෂා කරන කෙනෙක් තමයි භාවනාවට නැඹුරු ඒ සඳහා තමන් කෙරෙහි ගෞරවයක් තියෙන්න ඕන. මේ ජීවිතය කෙරෙහි ගෞරවයක් තිබෙන්න ඕන. ජීවිතය කියන්නේ නැවත නැවත මිලේට ගන්න පුළුවන් භාණ්ඩයක් වගේ දෙයක් නෙමෙයි. දැන් අපි එක්වාරයක් කිසියම් කමිටියක් ගන්න පුළුවන්. ඒක හරි නෑ. සමහර විට ආයෙත් කොහොම හරි සල්ලි ටිකක් වාගෙන තව කමිටියක් ගන්න පුළුවන්. පෑන් ගන්න පුළුවන්. බොහොම අමාරුවෙන් සමහර විට වාහනයක් ගන්න පුළුවන්. ඒක හොඳ නැත්නම් සමහර තවත් මහන්සිලා තවත් වාහන. දැන් අපිට ජීවිතයේ තුල ඔය දේවල් පුද්ගලයෝ නැවත නැවත නැවත නැවත අපිට හොයාගන්න පුළුවන් ලබා ගන්න පුළුවන්. නමුත් ජීවිතය කියන දේ එහෙම නැවත නැවත ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ලැබිලා තියෙන දෙයක්. එකම පාරයි කෙනෙකුට ජීවිතයක් ලැබෙන්නේ. එතකොට ඒ ජීවිතය ඒ ලැබුණු අවස්ථාවේ දැන් අපි හැමදෙනාටම මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා. අප කැමති වුණාද දන්නේ මිනිස්සේ විදිහට උපදින්නට නමුත් ඒ අපිට අමතකව ගිය ඒ අතීතය විසින් අප මිනිසෙකුසේ මිනිසුන්සේ මේ මහ පොළොවේ මේ ලංකාවේ ජීවත් කරවන්නට සැලසුම් කරලා තියෙනවා. දැන් මේ අපිට ලැබිලා තියෙන ජීවිතය නැත්නම් මේ අපේ කියාගන්න ජීවිතය කෙරෙහි අපිට තියෙනවද සැලකීමක් ඒ කෙරෙහි ගෞරවයක් ඒ කෙරෙහි මෛත්‍රියක් නැවත නැවත නැවත නැවත විමසිය යුතු කාරණයක් තමයි මේ ජීවිතය දිහා අපිට පුළුවන්ද මේ මනුෂ්‍ය ආත්ම භාවයේ දිහා අපිට පුළුවන්ද ගෞරවණීය කෝණයකින් බලන්න. ඒක මගේ නිසා නෙමෙයි. මගේ ජීවිතය නිසා නෙමෙයි. මේක මනුස්ස ජීවිතයක් නිසා. මනුස්ස ජීවිතයේ කියන එක ලේසියෙන් පහසුවෙන් නොලැබෙන දෙයක් විදිහට තමයි ඒ පිළිබඳ දන්නා ඇත්තෝ අපට කියා දීලා තියෙන්නේ. මේ ලෝකේ කොයි පැත්තට හරි වෙනස් කරා නම් වෙනස් කරලා තියෙන මිනිස්සු. ගහකොළ නෙමෙයි, හත්තු නෙමෙයි, යන්ත්‍ර සූත්‍ර නෙමෙයි, මිනිසා විසින් තමයි මේ ලෝකය වෙනස් කරලා තියෙන්නේ. කොයි පැත්තට හරි. ඒතර ලෝකයක් වෙනස් කරන්න පුළුවන් හැකියාවක්, ශක්තියක්, නුවණක් තියෙන ජීවිතයක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඔබටත් මටත්. ඒ ජීවිතය දිය යුතු වටිනාකම දෙන එක තමයි මේ භාවනාවෙන් කරන්නේ. වෙනත් කිසිම දෙයකින් ජීවිතයට වටිනාකමක් ලැබෙන්නේ වටිනාකමක් දෙන්නේ නැහැ. අපි ජීවිතේ පාවිච්චි කරනවා, ජීවිතේ භාවිතා කරනවා, ජීවිතේ ප්‍රයෝජනෙට ගන්නවා. උපකරණයක් යම් යම් අපේ අරමුණු සාක්ෂාත් කරගන්නට ජීවිතයට වටිනාකමක් නොදී ජීවිතයට දිය යුතු තැන නොදී කෙනෙකු භාවනා කරන්නට වාඩි වුණාම දෙනෙක් තියාගත්තාම අවධානය Taman වෙතටම යොමු කළාම අන්න දැනෙන්නට පටන් ගන්නවා හැඟෙන්නට පටන් ගන්නවා මේ ජීවිතය කියන්නේ මොකක්ද කියන එක මේ කොපමණ වටිනවද කියන එක මේ හැම ජීවත් වෙන්න ගන්න හැම හුස්මක්ම කොපමණ වටිනවද කියන්නේ. හැම ප්‍රස්වාසයක්ම කොපමණ වටිනවද? හැම ඒ අතහැරීමක්ම ප්‍රස්වාසයක් කියන්නේ අතහැරීමක්, ආස්වාසයක් කියන්නේ සමාවෙතට ගැනීමක්. ඒකට මේ දෙකම කොපමණ වටිනවද කියන එක තේරෙන්න පටන් හැම මොහොතක්ම කොපමණ වටිනවද? ඒකට මේ මෛත්‍රිය ඒ තමන් කෙරෙහිම ඇතිවෙන ශ්‍රද්ධාව, මිත්‍රත්වය, ගෞරවය දැන් මේ වගේ හැඟීම් රාශියක එකතුවක් තමයි මේ භාවනාවට වාඩි වෙලා ඉන්නේ. ඒක තමන් කෙරෙහි මෛත්‍රයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ ජීවිතය දිහා ගෞරවයෙන් බලන්න පුරුදු වුණු කෙනෙකුට එහි ගෞරවය සහ වටිනාකම දකින්නට හුරු වුණු මනසක් ඇති කෙනෙකුට තමන්ගේ අනුන්ගේ කියලා වෙනසක් නැහැ ජීවිත කෝවත් වටිනවා. එතකොට තමන් කෙරෙහි මෛත්‍රියෙන් අපි මෙතන එකතු වෙලා ඉන්නේ ඒ වගේම අනිත් අය කෙරෙහිත් මෛත්‍රියෙන්. ඉතින් අඳුරන් නැති වෙන්න පුළුවන් මෛත්‍රියට ඇඳුනුම් කම් එකමන අවශ්‍ය නැහැ. ඇඳුනුම් කම් ඕන වෙන්නේ ඊට මෙහා තියෙන සම්බන්ධතාවලට. නම් ගම් හැකියාවන් වයස තනතුරු කුල ආගම් මේ හැම එකක්ම අවශ්‍ය වෙන්නේ ඊට මෙහා මෛත්‍රියට මෙහා අපේ හිතේ ඇතිවෙන සම්බන්ධතාවලට දැන් මෛත්‍රියට එනකොට ඒ මෛත්‍රිය මෛත්‍රීමේ සම්බන්ධතාවයක් හදාගන්නට ඒ ඒ ආයුධ පත්‍රේ ඔය එකක්වත් අහන්නේ නැහැ ඒව අවශ්‍ය නැහැ. පුදු ජීවිතයක් තේ දකින්නකොට අන්න ඇති වෙනවා මෛත්‍රිය. ගෞරවයක් ඇති වෙනවා. ඒ මෛත්‍රිය සහ ගෞරවය සමහර විට භාවනා කරන අය කෙරෙහි ඇති වෙනවා භාවනා කරන්නේ නැති අය කෙරෙහි ඒ බඳුම මෛත්‍රියක් ගෞරවයක් ඇති වෙන්න පුළුවන් සක්මේසාද අපි හිතියා දවසක භාවනා නොකරන අයත්තේ භාවනාව කියන්නේ මොකක්ද කියන එක ගැනවත් උනන්දුවක් දක්වන්නේ නැතුව ඒ සාමාන්‍ය කුලකයේ අන්තුවක්සේ ඔබත් ඉඳලා තියෙනවා මාත් ඉඳලා තියෙනවා අපි උපතින්ම භවනාන යෝගී නෙමෙයි ජීවිතේ යම් කිසි දවසක තමයි තීරණය කළේ මම භවනා කරන්න ඕන කියලා ඒකට තාම ඒ තීරණය ගත්තේ නැති අය ඕනේ තරම් අපේ සමාජයේ ඉන්නවා අපේ ගේ ඇතුළෙත් ඉන්නවා අපේ කාර්යාලය තුලත් ඉන්නවා මගතෙත් ඉන්නවා ගමෙත් ඉන්නවා අපේ යාළුවා අතරත් ඉන්නවා ඉතින් අපිට කියන්න බෑ ඒ අය 아무තු අය කියලා එයා තාම ඒ තීරණය අරගෙන නැහැ හැබැයි දවසක ගනි ඔබ තීරණය කළාස්සේ මා තීරණය කළාස්සේ අප ඒ තීරණය ගත්තාස්සේ ඒ අය දවසක ගන්න මේ තීරණය. භාවනා කරන්නට ඕනේ. ඉතින් ඒ තීරණය අනිවාර්යයෙන්ම ගන්න. එතකොට අනාගතයේ දවසට ඔය හැම දිනම භාවනා කරා. හැබැයි දවස කවද්ද කියන්න දන්නේ නැහැ. දැන් අපි ගැන වුණත් කවුරුවත් දැනගෙන ඉන්න නැතුව ඇති අහවල් දවසේ, අහවල් කාලේ, අහවල් අවුරුද්ද වෙනකොට මේ තැනත්තා භාවනා කරයි කියලා. මේ තැනත්තා බණ පොත් කියවයි, බණ අහයි, ධර්ම සාකච්ඡා කරයි. නෑ, කවුරුවත් එහෙම අනාගති කියලා නෙමෙයි අපි භාවනාවට ආවේ. ඒත් ඒ ගමන යෙදුණා. ඒත් අපිට අනාගති කියන්න බෑ. දැන් ඒ පිළිබඳ උනන්දුවක් නොදක්වන අය ගැන ඒ පිළිබඳ ආශාවක් නැති අය ගැන ඒ අය තුල ඕනකමක් ඇති වෙයි හෙට දවසේ. සමහර විට අනිත්‍ය ලබන සතිය ලබන අවුරුද්දේ කාටද කියන්න පුළුවන් එහෙම ආසාවක් ඕනෙකමක් ඇති නොවේ කියලා. එතකොට අපිට මේ තේන හැමදෙනාම මේ ශාලාවෙන් පිට ඉන්න ඒ හැමදෙනාම දවසක අනාගතේ භාවනා කරයි. අනාගතයේ දවසක අද මොනවද කිව්වත් කරත් අනාගතයේ දවසක 50යි බණ කියයි ධර්ම සාකච්ඡා කරයි. එතකොට මේ ධර්මයේදී අප හැමදෙනාම මුණ ගැහෙනවා එකම අවශ්‍යතාවයකින්. මේ ලෝකෙ කොහේ හිටියත් ලෝකෙ කොහේ හිටියත් මහා මුහුදට ආවහම ඒ මහා මුහුද ලුණු රහයි. ඒතර එකම ලුණු රහ තමයි කොයි පැත්තෙන් ආවත් අත්දකින්නේ. ඒ වගේ මේ ධර්මයේ දෙනකොට දහම් රසය අපේ භුක්ති විඳිනකොට හැම දිනාම දුක් විඳින්නේ එකම රසයක්. එතෙන්ට නැහැ ඔය අනිත් හැම තැනකටම අවශ්‍ය වෙන පෞද්ගලික විෂමතා, පුද්ගල විෂමතා විවිධතා. ඒව සක්පත් ඕනෙ වෙන්නේ ඒකයි මෛත්‍රියට එනකොට අපි සරලවම කියන්නේ සබ්බේ සත්තා. වැඩි වර්ග කරන්න යන්නේ නැහැ. ඒවා උත්තර අවශ්‍ය නැහැ. ඒ ජීව දත්ත ඕනේ නැහැ. මෛත්‍රියට. මෛත්‍රිය ඉදිරියේ සියල්ලම අතුරුදහන් වෙනවා හරියට මීදුමන කියලා යනවා වගේ. සබ්බේ සත්තා හැම දිනාම හැම දිනාම සැපවත් වේවා කියන හැඟීම. ඒකට හැම දිනාම සැපවත් වෙන්නට නම් ඒ හැම දිනාම සැපවත් වෙන මාර්ගයට අවතීර්ණ වෙන්න ඕනේ. ඒක නිකන් වෙන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන්නේ ආශිර්වාදයක් නෙමෙයි. ඒක කවුරු හරි ඉහළ ඉඳලා පහළ සිටින අයට කරන ආශිර්වාදයක් නෙමෙයි. ඒක ප්‍රාර්ථනයක්. එහෙම වෙනවා නම් හොඳයි කියලා. අනේ එහෙම කරගන්නවා නම් හොඳයි. මම කැමතියි එහෙම වෙනවා දකින්නට. හැම දිනාම සැපසේ ඉන්නවා දකින්නට මා කැමතියි. මාත් ඇතුළුව මම නැතුව නෙමෙයි. මාත් ඇතුළුව සපේ සත්තා කිව්වහම තමනුත් ඒ කුලකේටයි. දන්න අයත් අයිති වෙනවා. දන්නේ නැති අය නැති අයත් අයිති වෙනවා. ළඟ ඉන්න අය, දුර ඉන්න අය මිනිස්සු හැම දෙනාම අයිති වෙනවා සබ්බේ සත්තා කියන කුලකෙට. ඒ සැපේ කියන දේ හැම දෙනාම හොයා ගන්නවා නම් කොච්චර හොඳද? ඒතර හැම දෙනාම භාවනා කරනවා නම් කොච්චර හොඳද? හැම දෙනාම මොහොතකට හරි නිහඬ වෙලා සිහියෙන් ඉන්නවා නම් කොපමණ හොඳද? පුළුවන් නම් හැමදෙනාම Tamange සිතිවිලි අඳුනා ගන්නවා නම්. ඒ අඳුනගෙන ඒ සිතිවිලි නිසා විඳින අසහනයෙන් බේරිලා සැහැල්ලුවෙන් ඉන්නවා නම් කොපමණ හොඳද? අන්න ඒ බඳු සජීවී ප්‍රාර්ථනයක් තමයි ඔය මෛත්‍රියේදී ඇති වෙන්නේ සබ්බේ සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛිතත්තා සැපවත් වූ අය බවට පත්වෙත්වා කියන ප්‍රාර්ථනය. ඒක නිකම්ම සිතිවිල්ලක් හෝ මන්ත්‍රයක් නෙමෙයි. ඒක 108 පාරක් හරි 1000 පාරක් හරි කිව්වා කියලා ලොකු ප්‍රතිහාරයක් වෙන එකක් නැහැ. ඊට වඩා එතන තියෙන්නේ පැවැත්මෙන්ම තමන් සුවපත් කරගන්නට ගන්න උත්සාහයක්. මම එහෙම උත්සාහ කරන කෙනෙක් කියලා නැවත නැවත නැවත නැවත Tamanටම මතක් කර ගැනීමක් තමයි මේ ප්‍රාර්ථනාවේ තියෙන්නේ මම සුවපත් වෙම්මා මම නිදුක් වෙම්මා මම නිරෝගී වෙම්මා මම සියලු දුකින් නිදහස් වෙම්මා කියනකොට ඒ ඒ සිතිවිල්ල නිසා සියල්ල වෙනවා කියන එකට වැඩිය මම ඉන්නේ ඒ පාරේ කොයි පාරේද සුවපත් කරගන්න පාරේ ආධ්‍යාත්මික වශයෙන්, කායික වශයෙන්, මානසික වශයෙන් නිදුක් වෙන මාවතේ තමයි මගේ ජීවිතය ගමන් කරන්නේ. මගේ හිත හැරිලා තියෙන්නේ දුක අඩු වෙන දිශාවට. එහෙමද කියලා බලන්න හොඳ අවස්ථාවක් ඒ ප්‍රාර්ථනය කරනකොට මම නිදුක් වෙම්මා කියනකොට බලන්න පුළුවන් අපිට ඇත්තටම මම දුක අඩු කර ගන්නද මහන්සි වෙන්නේ. ඇත්තටම මම ජීවිතය තුල විඳින අසහනය අඩු කර ගන්න වෑයම් කරනවද නැතිනම් වැඩි කර ගන්නවද? නැති දුක් අලුතෙන් ඇති කර ගන්නවද? මම සුවපත් වෙම්මා කියනකොට බලන්න වටිනවා සැහැල්ලුවෙන්ද මම ඉන්නේ. ඒ කියන වෙලාවේ සැහැල්ලුවක් කියනවද? අද දවස තුල තිබුණාද මගේ ජීවිතේ සැහැල්ලුවක් මේ දවස ගැන කතා කරනකොට අද දවස ගැන මට කියන්න පුළුවන්ද මම සැහැල්ලුවෙන් හිටියා කියලා ඒ ඒ විමර්ශනය වටිනවා එහෙම නැතිනම් මේ සමහර විට වචන ටිකක් විතරක්ම වෙන්න පුළුවන්. සමහරට ඒ වචන ටික නැවත නැවත කියනකොට එහි කිසියම් බලයක් ඇති වෙන්නත් පුළුවන්. නමුත් ඊට වඩා මෙතන තියෙන්නේ ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක්. ඒක අපි කියනකොට මට හිතවත් හැම දිනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා කියනකොට කවුද මට හිතවත් අය? අන්න හොයාගන්න වටිනවා. කවුද මට හිතවත් අය? මේ ප්‍රශ්නේ කොහොමද අපි හොයාගන්නේ? උත්තර හොයාගන්නේ කාගේවත් හිත ඇතුළට ගිහිල්ලා පුළුවන් ද බලන්න මට හිතවත් කෙනා කවුද අවංකවම උඩින් හිතවත්කම් පෙන්නලා යටින් අහිතවත්කම් පෙන්නන අය කවුද? මේක හොයාගන්න බෑ අපිට. ඒකට පරිචිත්ත විඥානන ඥානය ඕන. එතකොට මේ මෛත්‍රී භාවනාව කරන්න කලින් අපි ඒ චේතෝපල්ල ඥානය අනිත්‍යයේ සිත් දැනගන්නා නුවණ ඇති කරගන්න වෙනවා. නෑ එහෙම නෙමෙයි මෙතන කියන්නේ. ඔය හිතවත්කම සහ අහිතවත්කම අපි කියනවා මේ අය මට හිතවත් මේ අය මට හිතවත් නෑ. මේ අය මගේ යාළුවෝ. මේ ඇත්තෝ මගේ අතුරෝ කියලා. මේ ඒක බාහිර පුද්ගලයන් මත රඳා පවතින දෙයක් නෙමෙයි. ඒ රඳා පවතින්නේ මගේම හිත මතයි. මම කොහොමද යයි දිහා බලන්නේ. යා එතකොට මම යාළුකමින් බලන්නේ කවුරු දිහාද? අන්න එයයි තමයි මට හිතවත්. එතකොට මට යාළුකමින් බලන්න බැරි කවුරු දිහාද? මම ටිකක් වපරැහින් බලන්න කාදෙසද? අකමැත්තෙන් බලන්න කාදෙසද? ඈත් වෙන්නට උත්සාහ කරන්න කාදෙන්ද? අන්න ඒ අය තමයි මට හිතවත් අය. හැබැයි ඒ අයගේ හිතේ මං ගැන මොනවද තියෙනවද කියලා මම දන්නේ උඩින් තරහක් පෙන්නලා යටින් ඇත්තටම යාළුකමක් තියෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි බොහෝම පැහැදිලිව ධර්මයේ තියෙන්නේ මිත්‍රවරුනි වතුරක් දිහා බැලුවහම සමහර විටේ වතුර පේනවා නොගැඹුරු ජලයේ නමුත් පැන්නොත් හරිම ගැඹුරුයි. මතු පිටින් බැලුවහම පේන්නේ ලොකු ගැඹුරක් ඒ වතුරේ. හැබැයි කෙනෙක් ඒ මතු පිටින් පේන දැක්මට රැවටිලා පැන්නොත් ඒ වතුරට ගිහිලා මැරෙන්නත් පුළුවන්. ඒ වගේම සමහර විට නොගැඹුරු ජලයේසේ පේනවා ඒ වගේම ඒක ගැඹුරුකුත් නෑ. සමත් සමහර වෙලාවට ධාම ගැඹුරුයි වගේ පේනවා හැබැයි බයෙන් පණින්නේ නිකන් ලීයක් වගේ දාලා බැලුවොත් ගලක් දාලා බැලුවොත් කිසි ගැඹුරක් නැහැ ඒක රැවටීමක් විතරයි ඒ වගේම ගැඹුරුයි වගේ පේනවා බැලුවොත් ඇත්තටම ගැඹුරුයි එතකොට අපි බලන්න 150ක් රැවටෙනවා ගැඹුරු නැති ජලාශයක් ගැඹුරුයි වගේ පෙන්ලා රැවටෙන්න පුළුවන් ඇත්තටම ගැඹුරුයි කියන ජලාශයක් නොගැඹුරු දියසේ දැක රැවටෙන්නට පුළුවන් ඒ වගේ පුද්ගලයෝ ඉන්නවා. ඒ අය අපිට පේන්නේ කොහොමද? ඒ පේන විදිහ ඇත්ත නොවෙන්නට පුළුවන්. ඇත්ත වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මට පේන විදිහ. ඒක අර වතුරේ වැරද්දක් නෙමෙයි. ගඟේ වැරද්දක් නෙමෙයි. වැවේ පොකුණේ ලිදේ තියෙන දෝෂයක් නෙමෙයි. මට පේන විදිහේ තියෙන ප්‍රශ්නයක් එතන. මට පේන්නේ ගැඹුරු නැති විදිහට. මට පේන්නේ අඩි 2 3කට වැඩි ගැඹුරක්. නමුත් ඊට වඩා අඩි 10ක් 15ක් ගැඹුරු වෙන්න පුළුවන්. එතන ඒකට ලිඳට බැනලා වැඩක් නෑ. වැවට පොකුණට ගඟට මූදට බැනලා වැඩක් නෑ. ඒක මට පේන විදිය, මම බලන විදිය. ඒ වගේ අපිට පිටින් පේනවා පුද්ගලයෝ විවිධ විදිහට අඳින ඇඳුමෙන් කරන කතාවෙන් හැසිරෙන විදිහෙන් පේනවා. නමුත් අභ්‍යන්තරයේ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපිට කියන්න බෑ මෙතන වැදගත් වෙන්නේ මට පේන්නේ කොහොමද? මට පේනවා මේ අය මගේ යාළුවෝ විදිහට. ආ හොඳයි. යාළුවෝ විදිහට පේන අය කවුද? අන්න ඒ අය අඳුනගන්න, ඒ අය මතක් කරගන්න. නිකන් වචනයක් නෙමෙයි මට හිතවත් අය කියන එක. කවුද හිතවත් අය? කවුද මට හිතවත් කියලා මම හිතන්නේ? මගේ හිත කවුරු ගැනද කියන්නේ මේ අය යාළුවෝ කියලා. අන්නේ හිත තියන අය ගන්න එක මිටකට එක ලැයිස්තුවකට ගන්න දෙන්නේ තුන් දෙනෙක් ඉන්න පුළුවන් 10 15 දෙනෙක් ඉන්න පුළුවන් 100ක් 200ක් ඉන්න පුළුවන් කමක් නැහැ දෙහිතකින් තොරව ගැටුමකින් තොරව කට පුරා නුව පුරා හදවතින්ම කියන්න පුළුවන් මේ අය මගේ ආලෝ කියලා. අන්න එහෙම ඉන්න අය ඔක්කොම ටික එකතු කරගන්න එක මිටකට දෝතක ගන්න. අරගෙන බලන්න අනේ මේ අයත් තමන්ව සුවපත් කරගන්නවා නම් කොපමණ හොඳද මේ අය තමන්ගේ දුක අඩු කරගන්නවා නම් කොපමණ හොඳද ඒ දුක අඩු කරගන්න කායිකව මානසිකව සැහැල්ලු වෙන තනතිල්ලටපත් වෙන මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනවා නම් කොපමණ හොඳද එහෙම හිතන්න පුළුවන් ද මේ එක එක්කෙනා කෙරෙහි වෙන වෙනම ගැටුමකින් තොරව කුඩු කේඩුකමකින් තොරව ඊර්ෂ්‍යාවකින් තොරව හිතන්න පුළුවන්ද අන්න ඒ අභියෝගයේ තමයි මෛත්‍රී භාවනාවේ තියෙන්නේ මට හිතවත් හැමදෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කොපමණ දුරට පුළුවන්ද ඒ අය ගැන හිතන්න මේ අය ධර්මයට නැඹුරු වෙවි නැඹුරු වෙනවා නම් හොඳයි මේ අයත් පිට වෙලාවක් හරි භාවනා කරනවා නම් හොඳයි. අනේ එහෙම වෙන්න කියන හැඟීම. ඒ අර වෙන සෝපත් වෙන මාර්ගයක් නැහැ. මෛත්‍රියේදී අපි කියන්නේ මන හිතවත් හැමදෙනාම ධනවත් වෙත්වා, ඒ අය බලවත් වෙත්වා. ඒවා කියන්නේ නැහැ සාමාන්‍ය. මොකද ඒකෙන් කෙනෙක් සෝපත් වෙයිද නැද්ද කියලා කාටවත් කියන්න බෑ. ඒ පිළිබඳ නැහැ කිසිම වගකීමක්. කෙනෙක් ධනවත් වෙන්න පුළුවන් හැබැයි දුක් විඳින්න පුළුවන්. ඒ කොපමණ ධනයක් තියෙනවද මේ මත්තමට වෙලා දුක් විඳින්න පුළුවන්. ඊටාම ප්‍රබලයක බවට පත් වෙන්න පුළුවන්. නමුත් ආධ්‍යාත්මික වශයෙන් දිලින්දෙක්සේ දුබලයේ සිටේ. ඉතින් අපි ඒව දන්නේ ඒ නිසා අපි කියන්නේ කොහොමද මේ අය සැහැල්ලු වෙනවා නම් හොඳයි. මේ අය සුවපත් වෙනවා නම් හොඳයි. මේ අය ධාර්මිකව ජීවත් වෙනවා නම් හොඳයි. ධර්මානුකූලව පැහැල්ලුවටපත් වෙනවා නම් හොඳයි. දැන් ඊළඟට අපිට පුළුවන් අර මගේ හිත කවුරු ගැනද අහිතවත් කියලා හිතන්න. කවුරුද මම කැමති නැත්තේ හිතන්න. දකින්නට කැමති නැත්තේ, මුණ ගැහෙන්න කැමති නැත්තේ, කතා කරන්න කැමති නැත්තේ. එහෙම අයගේ ලයිස්තුවක් අපිට පුළුවන් හදන්න. සමහර විට එක්කෙනෙක් ඉන්න පුළුවන්, දෙදෙනෙක් ඉන්න පුළුවන්, 10ක් 15ක් ඉන්න පිට තියෙනවා. ඉතින් මේ අය මතක් කරගත යුතු වෙනවා මෛත්‍රී භාවනාවේදී. නිකම්ම ලේබල් එකක් නෙමෙයි මට අහිතවත් අය කියන්නේ. ඒ ලේබල් එකක් නෙමෙයි. ඒ ලේබල් එක අයින් කරලා කවුද එතන ඉන්නේ කියලා බලන්නට ඕන. ඒ කවරේ අයින් කරලා. ඒ ආවරණය, निराවරණය කොට අප බැලිය යුතු වෙනවා මේ මේ කොටු ඇතුලේ ඉන්නේ කවුද? කවුද මම මේ කොටු ඇතුලට දාලා තියෙන්නේ? අහිතවත් කියන ලේබල් එක ගහලා. ඉතින් ඇයි ඒ අයට මං අහිතවත් කියන්නේ? මොන හේතු නිසාද? ඉතින් විවිධ හේතු අපිට හොයාගන්න පුළුවන් වෙයි. හැබැයි ඔය හැම හේතුවක්ම කේන්ද්‍ර වෙනවා එක තැනකට කොතැනටද ඒ අය කියන කරන දේවල් නිසා මම අසතුටටපත් වෙනවා කියන තැනට. ඔය අහිතවත් කියලා කියන හැම දෙනෙක් නිසාම අපි දුක් විඳිනවා. ඒක තමයි ඇත්ත. ඒ නිසා අපි සතුටක් විඳින්නේ නැහැ. ඒ නිසා අපි සැපක් විඳින්නේ නැහැ. ඒ අය ගැන හිතනකොට, ඒ අය ගැන කතා කරනකොට, ඒ අය දකිනකොට අප විඳින්නේ සතුටක් නෙමෙයි. එහෙම සතුටක් විඳිනවා නම් ඒ අය කියන කරන දේවල් වලින් අපි කියන්නේ ඒ අයට මගේ අහිතවත්යි කියලා. ඒතර මම අසතුටටපත් වෙනවා නම් කාගේ හරි හැසිරීමක් නිසා මට හිතෙනවා ඒ අය ළඟ නෑ මා කෙනෙක් හිතවත් බවක්. මොකද මාව දුකටපත් කරනවා. මාව පීඩාවටපත් කරනවා. මාව අසහනයටපත් වෙනවා ඒ අයගේ හැසිරීම නිසා. ඉතින් අපිට තියෙනවා ප්‍රශ්නයක් මට අහිතවත් අය එක්ක. මොකද්ද ප්‍රශ්නේ? මම දුක් විඳිනවා ඒ අය නිසා. අන්න එතනදී ඇති මතුවෙන්නට පුළුවන් තර්කයක් මොහොන දෙන්න සිද්ධ වෙනවා අභියෝගයකට. මොකටද? මාව දුකටපත් කරනවා නම් කවුරු හරි කොහොමද මම හිතන්නේ කොහොමද මම හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ ඒ අය සුවපත් වෙන්න කියලා මට පේනවා ඒ අය කෑ ගහනවා මට පේනවා ඒ අය දඟලනවා මට පේනවා ඒ අය මාව අපහසුතාවයට පත් කරන දේවල් කරනවා එහෙම ඇස් දෙකට පෙනි පෙනි කන් දෙකට ඇහි ඇහි කොහොමද පුළුවන් ද මට හිතන්න ඒක සාධාරණද එහෙම කරන එක මෛත්‍රී භාවනාවේ පියවරින් පියවර යනකොට මේ තාප්පෙට ඔබත් හැත් වෙනවා මාත් හැත් වෙනවා මොන තාප්පෙටද මේ අහිතවත් කියන තාප්පේ ඒකේ හැත් වෙනවා මට මෛත්‍රී කරන්න ලේසි හැබැයි ඒකත් බුදු වචනයකට සීමා නොකොට තමන්වම සුවපත් කරගන්නට ක්‍රියා කිරීම තරම් ලේසි නෑ ඒක ලේසි නෑ කියන එක ලේසියි මගේ තරහ අඩු වේවා කියලා කියන්නේ ලේසි. හැබැයි තරහ අඩු කරගන්නට උත්සාහ කරන එක අමාරුයි. ඒතර මම සුවපත් වෙම්මා කියනකොට එතන තියෙන්නට ඕනේ සිතින් වචනෙන් කයින් ඒ ක්‍රියාකාරීත්වයන් ත්‍රිත්වයෙන්ම මෛත්‍රියක් Taman කෙරෙහි. සිතින් විතරක් නෙමෙයි වචනේනොත් ක්‍රියාවෙන්. ඊළඟට මගේ හිතවත් අයට එතරම් ලොකු ගැටලුවක් නැහැ. ඒතර ගැටලුවක් ඇති වෙනවා ලොකු ගල්පරේක වදිනවා මේ අපේ මෛත්‍රී දිය ධාරාව ගිහිල්ලා අහිතවත් කියන අයට. මක්නිසාද? ඒ අය මාව දුකටපත් කරනවා. මාව තරහටපත් වෙනවා. මට රිදවනවා. ඒ අය තමයි ඒ අහිතවත් කියන ගොඩේ ඉන්නේ. මාව සුවපත් කරන කවුරුවත් නැහැ. මට උදව් කරන කවුරුවත් නැහැ එතන. ඉන්නේ ඔක්කොම මට කරදර කරන අය. මගේ කරදරකාරයෙකුට තමයි වාහිතවත් ලැයිස්තුවේ ඉන්නේ. ඒතර මේ අයට කොහොමද මෛත්‍රී කොහොමද මේ අය ගන්න මගේ හිතවත් කියන කොට දාන්න පුළුවන්ද? ඒක ලේසි නෑ. ඒ කාමරය ඇතුළට ගන්න බෑ ඔය ඉන්න කාමරෙන් ඉන්න කොටුවෙන් මේ කොටුවට ගන්න බෑ අපිට ලේසියි. නමුත් අපි ගත යුතු වෙනවා. එයටත් මෛත්‍රී කළ යුතු වෙනවා. ඒක තමයි අභියෝගය. මේ මෛත්‍රී කියන්නේ හරල රේඛාවක ගලාගෙන යන කොන්ක්‍රීට් පානුවක ගලාගෙන යන වතුර ටිකකට නෙමෙයි. මේක ගල්පරවල වදිමින්, වංගු වල හැප්පෙමින්, සුලි වලින් පැරකෙමින්, දුර් දුර්ග මාර්ගවල යන්නට තියෙන ගමනක්. දැන් මේ අවස්ථාවේදී අපි ටිකක් කල්පනා කරලා බැලිය යුතු වෙනවා පුළුවන්ද මට තේරුම් ගන්න මේ අයගේ හැසිරීම පුළුවන්ද මට අවබෝධ කරගන්න මේ අයගේ හැසිරීම කොහොමද කොහොමද අවබෝධ කරගන්නේ දැන් මේ අය කියන කරන දේ නිසා මගේ හිත රිදෙනවා මාව අසතුටටපත් වෙනවා. මගේ වැඩ කටයුතු වලට බාධා කරනවා. ඒ අයගේ කතාවෙන් බාධා වෙනවා. කරන දේවල් වලින් බාධා වෙනවා. මට බාධා කරනවා මේ අය. එහෙම බාධා කරන අය එක් පළවෙනි එක්කෙනා කවුද දෙවෙනි එක්කෙනා කවුද තුන්වෙනි එක්කෙනා කවුද අපිට පුද්ගලයාගෙන් පුද්ගලයාට මතක් කරගන්න. මේ මේ කඩවීමට අපි එන්නට ඕනේ. එහෙම නැතුව කොපමණ මෛත්‍රී කරත් එයින් මෛත්‍රිය අපදී දියුණු වෙන්නේ භාගයයි කාලයි සම්පූර්ණ සමස්තයම මෛත්‍රිය බවට පත් වෙන්නේ නැහැ. මෙන්න බලනකොට තේරෙනවා දැන් කෙනෙක් ඕනම දෙයක් කරන්නේ ඒ පිටුපස්ස ආවේගශීලී බලපෑමක් තියෙන නිසායි. භාවනා කරන්නත් ඒ පිටපස තියෙනවා කිසියම් හැඟීම්මය පසුබිමක්. ඕනෑම දෙයක් කරන්නේ කෙනෙක්ගේ මානසික බලපෑමක් එතන තියෙනවා. ඒකට මම එහෙම වැඩ කරන්නේ ඇයි කියලා බැලුවොත් මම තව කාටවත් බනින්නේ ඇයි? මගේ හිත රිදුනහම මොකක් හරි හේතුවක් නිසා මගේ හිත රිදුනහම ඒ රිදවන්නට මුල් වෙච්ච දේ කළ කෙනාට අපි බනිනවා. යම් හිතියක් නැතත් බනිනවා. එතකොට මේ බැනුම පිටපස්ස තියෙනවා වේදනාවක්. ඒ බනින්නේ රිදුණු හිතක්. එතකොට රිදුණු හිතට ප්‍රකාශනයක් අපිට දකින්නට පුළුවන්ද? ඒ අයගේ අමිහිරි හැසිරීම. මේ ඊටාම වටිනා කාරණයක්. ඔය මට අහිතවත්කම් කරන අය gedara hitiyat, පාරේ hitiyat, බස් එකේ hitiyat, වැඩකලේ hitiyat, ලංකාවේ හිටියත් වෙන රටක හිටියත් මේ ලෝකෙ හිටියත් පරලෝකෙ හිටියත් කොහේ හිටියත් අපිට පුළුවන් ද තේරුම් ගන්න ඒ අය ඔය කරන කියන ඒ අප්‍රසන්න දේවල් පිටුපස ඒ අයගේ වේදනාවක් තියෙනවා. ඒ අය දුක් විඳිනවා. ඒ දුක් විඳින නිසා තමයි ඍතුණු හිතක් ඒ ඇයට තියෙන නිසා තමයි ඔහොම දේවල් කරන්නේ. සුවපත් වූ හිතක් තියෙන කෙනෙක්. සියයට සියයක් සුවපත් වූ මනසක් කෙනෙකුට තියෙනවා නම් එයා කවදාවත් තවත් කෙනෙකුගේ හිතක් රිදවන්නේ මේක තමයි ඇත්ත. තමන්ගේ හිත රිදුනහම තමයි අනිත් අයගේ හිත රිදවන්නේ. තමන් බය වුණහම තමයි අනිත් අයව බයටපත් කරන්නේ. තමන්ට තරහවම තමයි අනිත්‍යව කෝප ගන්නවන්නේ. මේක තමයි ස්වභාවය. තමන් කලබල වුණාම අනිත්‍යව කලබල කරනවා. දැන් එහෙම පුළුවන් නම් බලන්න ටිකක් හිතන්න. ඔය අහිතවත් අය කියන අය, හතුරෝ කියන අය කරන කියන දේවල් පිටුපස්සේ ඒවා ලස්සන නෑ ඒ අය කරන කියන දේවල්. ඒ අය බන්නකොට කාටවත් කියන්න බෑ ඒක හරි ලස්සනයි කියලා. මෛත්‍රී භාවනාව කොපමණ දුරට කළත් ඒ කෙනෙක් බණින එක ලස්සනයි කියන්න බෑ. ඒක ලස්සනක් නෑ. ඒක දුකක්. දැනුම් අහන එක දුකක්. ඒ දුකක් කියන්නේ ඒක කනට දුකක්. ඒ කියන්නේ කුරුල්ලෙක් කෑ ගහන එකයි කෙනෙක් මහා හයියෙන් බණින එකයි බැලුවොත් ඒක ලොකු වෙනසක් තියෙනවා. කනට දැනෙන වෙනසක් තියෙනවා ලොකු. හරියට දවල් 12ට ඉරේලිය ඇඟට වැටෙනකොට ඒ දැනෙන ස්වභාවයයි අරුණළු වල තියෙන ඒ ඇඟට වැටෙනකොට ඒක ලොකු වෙනසක් තියෙනවා. ඒක හිත පිළිබඳ කාරණයක් නෙමෙයි. ඒතර ඇඟට දැනෙන වෙනසක් තියෙනවා. ඉතින් වෙනස නැහැ කියන්නේ ඒ නිසා තමයි පින්වත්නි මේ ඔය වේදනා ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් වේදනා බෙදනවා සැප වේදනා දුක් වේදනා මදහත් වේදනා කියලා. ඒ කියන්නේ යම් යම් අත්දැකීම් නිසා අපි සැප විඳින්න පුළුවන්. දැන් උදෑසන අවදි වුණාම සීතලයි. ඉතින් ඒ අවුවට ගියොත් ඔන්න සැපයි. ඒක සැප කාටවත් කියන්න බෑ ඒක දුකක් කියලා. සීතලේ ඉන්න වෙලාවට අවුවට ගියොත් උදේ සැපයි. හැබැයි ඒ අවුවටම දවල් 12ට 1ට 2ට 3ට විතර හිටියොත් ඔන්න ඒක පිච්චෙනවා. ඒකෝට ඒක සැපයි කියන්න බෑ. ඒතර සැප වේදනා කියනවා දුක් වේදනා කියනවා. මේක හිත පිළිබඳ ආධ්‍යාත්මික දියුණුව පිළිබඳ කාරණයක් නෙමෙයි. මේක තමයි සැබෑව. ගින්දරට පිච්චෙනකොට ඒක සැපයි කියන්න බෑ කාටවත්. එතකොට निराමිත සැප වේදනා තියෙනවා, निराමිත දුක් වේදනාක් තියෙනවා. निराමිත කියන්නේ මොකන්ද? ඒක අපි නෑ එතන හැඟීම් වලින් එකතු වෙලා. අල්ලගෙන නෑ. නමුත් දැනෙන සැපක්, දැනෙන දුකක් තියෙනවා. ඇහැටක් තියෙනවා. දැන් අපිට බහින ඉර දිහා බලන්න පුළුවන්. ඒ බලන්න හොඳ නෑ. නමුත් බලන්න පුළුවන්. ඇහැට අපිට තේරෙන්නේ නෑ ඇහැ පීඩාවටපත් වෙනවා කියලා. නමුත් දවල් 12ට එකට අපිට ඉර දිහා බලන්න බෑ. ඇහැයි පීඩාවටපත් වෙනවා. ඒතර කනත් ඒ වගේ. කෙනෙක් අහියෙන් බයින්න පටන් ගත්තොත් ඒකෙන් කනට අමහිරි වේදනාවක් ඇති වෙනවා. ඒක ලක්ෂණයි. ඒකෙන් කෙනෙකුට රස විඳින්න බෑ. සින්දුවක් අහනවා වගේ. ඒක තමයි ඇත්ත. නමුත් ඒ අප්‍රසන්න දුක් වේදනාව පිටුපස නැත්නම් මේ අප්‍රසන්න දෝෂාරෝපණය පිටුපස තියෙනවා ඒ දෝෂාරෝපණය කරන තැනත්තා විඳින මානසික වේදනාව. ඒ තැනත්තාගේ හිත රිදිලා තියෙන්නේ හේතුව මොකක් හරි සාධාරණ හේතුවක් වෙන්න පුළුවන් අහේතුවක් වෙන්න පුළුවන් හැබැයි හිත රිදිලා තියෙන්නේ ඒකට මම වග කියන්න ඕනද නැද්ද කියන එක නෙමෙයි මෙතන වැදගත් කාරණේ. ඒ පැත්තෙන් බලන්න අවශ්‍ය නැහැ. ඒ එයා හිතරිතව ගන්න මම කොච්චර උදව් වුණාද නැද්ද ඒක අපිට දෙවනුව හිතන්න පුළුවන්. ඒක නෙමෙයි මෙතන තියෙන වැදගත් කාරණය. ඔය අනිත් අයගේ හැම අප අකමැති හැසිරීමක් පිටුපසම ඒ අයගේ මානසික පීඩනයක් ඒ අයගේ මානසික වේදනාවක් තියෙනවා. ඒ අයගේ චිත්ත පීඩාවක් තියෙනවා. ඒක පේන්නේ අපිට. අපිට ඇහෙන්නේ ඒ අය කියන දේ විතරයි. ඒ අය බලනකොට ඒක අපිට ඇහෙනවා. නමුත් ඒ බැනුම පිටපස්සේ ඒ අය විඳින වේදනාව අපිට ඇහෙන්නේ කෙනෙක් පොළවේ අඩි 7ල යන එක අපිට පේනවා. නමුත් ඒ අඩි 7ල යන ඒ ගොරෝසු ගමනේ පිටුපස තියෙන ඒ නොසන්සුන් මනස අපිට පේන්නේ අපිට පේන්නේ මේ අපිට කරදර කරන ඒ ඇවිදීම තමයි. අපිට අපේ වැඩක් කරගෙන ඉන්න දෙන්නේ නැතුව අපිට ඇහෙන්නේ බනින එක තමයි. හැබැයි මේ හැම එකක් පිටුපසම තියෙන ඒ කලබලේ ඒ චිත්ත පීඩාව අපිට පේන්නේ. අන්න මෛත්‍රියෙන් හිත සියුම් කරගන්නවා කියන්නේ අපි උත්සාහ කරනවා බලන්නට, උත්සාහ කරනවා දකින්නට. ඔය මට අහිතවත් අය කියලා කියනකොට ඒ අය අහිතවත් තුනේ මොකක් නිසාද ඒ අය කියන කරන දේවල් නිසා. ඒ අය කියන කරන දේවල් නිසා මගේ හිත රිදෙනවා. මගේ වැඩ කටයුතු වලට ඒ අය බාධා කරනවා. ඒ නිසා ඒ අය අහිතවත් කියලා මම කියන්නේ. එතකොට ඒ අය කරන දේවල් වල එකයි අපි හැප්පෙන්නේ. ඒ දේවල් වලටයි අපි ලේබල් කරන්නේ. ඒ දේවල් එක්කයි අපි රණ්ඩු වෙන්නේ, තරහ වෙන්නේ, නඩු කියන්නේ ඔක්කොම දෙය පිටිපස්සට ගිහිල්ලා විනිවිද බලන්න පුළුවන් නම් තේනවා මේ මිනිස්සු ලොකු දුකක් විඳින්නේ. මට හිතවත් කියන අයට වැඩිය දුකක් විඳිනවා ඇති මගේ අහිතවත් අය. ඒ අහිතවත් කියන අය ඒ හැම සිතිවිල්ලක් පාසාම දුක් විඳිනවා. ඒ අය දැක්කහම මගේ හිත රිදෙනවා වගේම ඒ අයගේ හිතත් රිදෙනවා ඇති මාව දැක්කහම නැත්නම් මට බනීද? නැත්තම් අහක බලාගෙන යයිද? හැබැයි අපිට ඒ වේදනාව පේන්නේ අපි විඳිනවා මා විඳින දුක. මගේ හිතේ ඇති වෙන වේදනාව ඒක මම විඳිනවා. ඒ වගේම මම අත්දකිනවා ඒ අය කරන ප්‍රතික්‍රියා. අපි එතනින් නතර වෙනවා. අපි ඒ ඒ ටිකට ගහ ගන්නවා. හැබැයි ඒ සියල්ලම වේදිකාව මත රඟ දැක්වෙනකොට වේදිකාවෙන් පිටුපස ওই වේදිකාව මත වීරයන්ගේ වීර චරිතවල රඟපාන හැම දෙනෙක්ම වේදිකාවෙන් පිටුපස දුක් විඳින දියබුළු චරිත තමයි රඟපාන්නේ. ඒක අපිට පේන්නේ කෙනෙක් මහා හයියෙන් දෝෂාරෝපණය කරනකොට ඒ පිටුපස දුක් විඳින දුබල කෙනෙක් ඉන්නවා. ඒ ඉන්න බව දකිනවා. අපි උනත් අපි උනත් තව කාට හරි බයිනකොට බොහෝම තදින් දෝෂාරෝපණය කරනකොට කෑ ගහනකොට හොඳට බැලුවොත් අපේම හිත ඇතුලේ ඉතාම අන්ත අකරණ කර්තයටපත් වෙලා දුක් විඳින කෙනෙක් ඉන්නවා. එයා තමයි මේ වීරත්වයක් ආරෝපණය කරගෙන කෑ ගහන්නේ. වීර චරිතයකට වෙස් බඳින්නේ දුබලයන්. සැබවින්ම වීරයෙක් කවදාවත් වීර චරිතයක රඟපාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එයාට රඟපාන්න ඕනේ මක්නිසා එයාගේ මුළු ජීවිතේම වීර චරිතයක්. නමුත් ඔය අපි කෝපයෙන් සිටින විට බලන්න ඒ ඒක ඇතුලේ ගහගන්න කතා කරනකොට බයිනකොට බලන්න ඒක ඇතුලේ ඉන්නවා ඉතාලම දුක් විඳින අසරණ කෙනෙක්. ඒ අසරණ කෙනා තමයි මේ ලොකු හයියක් අරගෙන කෑ ගහන්නේ. එයාගේ අර දුක නැති කරගන්න. එහෙම කෑ ගහලවත් පුළුවන් ද බලනවා දුක නැති කරගන්න. ඒතර තව කෙනෙක් කෑ ගහනකොට ඒ කෑ ගැසීම පිටපස්ස දුක් විඳින කෙනෙක් ඉන්නවා. එයාව අපිට පේන්නේ නමුත් අපි එයා දිහා බලන්න ඕනේ. මේ කෑ ගහන කෙනා දිහා නෙමෙයි. එයත් එක්ක මොනම ගනුදෙනුවක්වත් නැහැ මේ මෛත්‍රී භාවනාවේදී. ප්‍රායෝගික ජීවිතේ අපිට තියෙන්න පුළුවන් එයත් එක්ක ගනුදෙනු. නමුත් මෛත්‍රියට එනකොට නෑ ওই කෑ ගහන අඩි හප්පන බන්නේ ඒ ඇස් එක්ක කිසි ගනුදෙනුවක් නැහැ. ඒ කෑ ගහන කෙනා තුල හැංගිලා දුක් විඳින, හැංගිලා අඬන, හැංගිලා කඳුළු සලන ඒ පුද්ගලයාව දකින්න පුළුවන්. ඊට සංවේදී වෙන්න පුළුවන්. ඒක අභියෝගයක්. හැබැයි අභියෝගයට අපි මුහුණ දෙන්න ඕන මෛත්‍රී භාවනාව කරනවා නම්. එහෙම නැතුව මෛත්‍රී භාවනාව උඩින් උඩින් උඩින් තියාගෙන තියාගෙන යන්න පුළුවන්. මහ පොළොවට එන්නේ නැතුව මේ පොළොවේ ඉන්නේ කවුද කියලා බලන්නේ නැතුව මගේම ගේ ඇතුලේ කවුද ඉන්නේ? ඒ අය මට හිතවත්ද? ඒ අය නිසා මගේ හිත රිදෙනවද? ඒ කිසි දෙයක් බලන්නේ නැතුව අපිට කියන්න පුළුවන් මම නිදුක්ද? මගේ හිතවත් අය අසල් වාසීන් එහෙම තියාගෙන තියාගෙන යන්න පුළුවන්. ඒ වෙනුවට මා තුල ඉන්න දුක් විඳින කෙනා දකින්නේ. අන්න එයා සුවපත් වෙනවා නම් කොපමණ හොඳද කියන ඒ අවංක චේතනාව මම සුවපත් වෙන්නා කියනවා. මගේ හිතවත් අය ඇතුලේ ඉන්න දුක් විඳින අය ඉන්නවා. ඒ කවුරුවත් දුක නැති කරපු අය නෙමේ. ওই ලක්ෂණට ඇඳගෙන මයිත් එක්ක කොක් හඳලා සිනාසෙමින් එකට කමින් බොමින් උදව් උපකාර කරමින් ඉන්න අය දිහා බලන් ඒ සන්තෝෂයේ පිටුපස ඉන්නවා. විවිධ හේතු නිසා දුක් විඳින අය. අන්න ඒ සතුට පිටුපස තියෙන දුක් දුකත් අප දකිනවා මට හිතවත් අයට මෛත්‍රී කරනකොට. එනිසායි අපි කියන්නේ නැත්තේ ධනවත් වෙත්වා ප්‍රබලයි බවට පත් වෙත්වා. ඒව කියන්නේ නැහැ. එහෙම උනත් එකයි නැතත් එකයි එහෙම වෙනවා නම් හොඳයි ඒ අය කැමති නම්. කවුරු හරි කැමති නම් ධනවත් වෙන්න ඉතින් එයා ධනවත් වුණා. ඒක එයාගේ කැමැත්තනේ අපි ඒක උදව් කරමු ආශිර්වාද කරමු. හැබැයි ධර්මයේ නාමයෙන් අපි කියන්නේ මොකද්ද? ඒව මොනවා වුණත් ඔයා දුක් විඳිනවා නම් වැඩක් නැහැ. ඒ නිසා ඔබ දුක් විඳින්නේ නැති කෙනෙකු බවට පත් වෙන්න. ඔබ මට සැබවින්ම හිතවත් නම් මට කළ හැකි ප්‍රාර්ථනයයි මෛත්‍රී භාවනාවේ නාම. ඒක තමයි අපි කවුරුත් කරන්නේ. මම මට හිතවත් නම් මට මා වෙනුවෙන් කළ හැකි අනුත්තර වූ කාර්යය මොකද්ද? මම දුක් විඳින්නේ නැති කෙනෙකු බවට පත් වෙන්නට උදව් කරන එකයි. මේක ලස්සන ඇඳුම් අඳලා වැඩක් නෑ. ඒක සමාජයට අවශ්‍ය නම් අඬෝ. සමාජයට අවශ්‍ය නම් ලස්සනට කොණ්ඩේ පීරන එක එහෙම කරවමු. හරි ඒකින් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ලස්සනට කොණ්ඩේ පීරපු කෙනෙක් ඇතුලේ දුක් විඳින කෙනෙක් ඉන්න පුළුවන්. ඔළුව අවුල් කරගත්ත කෙනෙක් ඉන්න පුළුවන් ඒක ඇතුලේ. ඊටාම ලස්සන, ඊටාම වටිනා ඇඳුම් කට්ටලයක් ඇතුලේ ඊටාම කැත විදිහට දුක් විඳින කෙනෙක් බලන්න බැරි තරමට අප්‍රසන්න විදිහට අසහනයටපත් වෙච්ච කෙනෙක් ඉන්න නිසා අපි කියන්නේ මෙයාට ලස්සන ඇඳුම් ලැබේවා මෙයා ලස්සන ඒවා කියන්නේ නැහැ ඒක එහෙම උනත් කමක් නැහැ ඒ අනිත් අය කැමති නම් මම කැමති නම් ලස්සන ඇඳුම් ගන්න ඉතින් කාට හරි මට ප්‍රාර්ථනා කරන්න පුළුවන් ඔබ ලස්සනට ඉන්න කියලා හැබැයි ඒක නෙමෙයි වැදගත් වෙන්නේ අපි කියන්නේ අභ්‍යන්තරයේ ඉන්න කෙනා මොකද? එයා හොඳින් ඉන්නවද? එයා සනීපෙන් ඉන්නවද? එයා ලෙඩ වෙච්ච කෙනෙක්ද? අන්න ඒ එතෙන්ට ගිහිල්ලා එයාට කතා කරලා කියනවා ඔබ සුවපත් වෙන්න. ඔබ සුවපත් කරගන්න. ඒක තමයි කෙනෙකුට තමන්ට කරගන්න පුළුවන් ලොකුම උදව්ව. තමන්ගේ යාළුවන්ට දෙන්න පුළුවන් ලොකුම උදව්ව අන්න ඒ කෝණයෙන් අපි බලන්න උත්සාහ කරනවා අහිතවත් අය දිහා. එහෙම බලනකොට මේ අහිතවත් හැසිරීම පිටුපස අපිට පේනවා ඡේදනීය තත්වයක්, හෝචනීය ස්වභාවයක්. ඉතින් ඒක ඒකට අහුම්කම් දෙන එක ලේසි නෑ. ඒ සඳහා අපි අපේ මේ මමත්වයේ නැත්තම් මානෙන් එළියට එන්නට වෙනවා. එතෙක් අපි බලන්න කැමති නෑ අපි අකමැති ආයේ දුක් වේදනා දිහා. ඒවට අහලා ඒවට උදව් කරන්න අපි කැමති. ඒ දුක් විඳිනවා අපි සතුට වෙන්න කැමති. ඒ අය මට අහිතවත් අයට වරදිනවා නම් මම සතුටු. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය ඉතින්. මට මගේ හිතවත් අය හරි ඒ අයට හරියනකොට සතුටු වෙනවා. අහිතවත් අයට වරදිනකොට සතුටු වෙනවා. මේ සතුටු වර්ග දෙකම ඊටාම ලාමකයි. ඊටාම බොළඳයි. පාතනිකයි. ඒක මනුෂ්‍ය ස්වභාවය තමයි. නමුත් උත්තර මනුස්ස ස්වභාවයක් නෙමෙයි ඒක. මේ නැවත නැවත නැවත නැවත අභ්‍යාස කළ යුතු දෙයක්. හැබැයි අභ්‍යාස කිරීම තුළ මේ ආසීරු ගිරු දුර්ගය හරහා යෑම තුළ අන්න කෙනෙකුගේ හදවතේ සැබෑම සැබෑ මෛත්‍රියක් ඇති වෙන්න පුළුවන් Taman කෙරෙහි. අනිත්‍යයි කෙරෙහි. මෛත්‍රී කියන හිතක් Tamange හිත රිදව ගන්නෙ නෑ. ඒක තමයි මෛත්‍රියේ තියෙනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන් හොඳම මාර්ගය. Tamange හිත රිදව ගන්න විදිහේ වැඩ කරගන්න මෛත්‍රියක් තියෙනවා. කවුරු හරි ගැන ආදරයක් තියෙනවා නම් එයාට අපි රිදවන්නේ නෑ. ළමයෙකුට අම්මා කෙනෙක් ආදරේ නම් ඒ ළමයාට රිදවන්නේ නෑ. ඒ ළමයාට ඒ ළමයාව වේදනාවකටපත් කිරීමේ චේතනාවෙන් මොනවත් කරන්නේ එතකොට තමන්ට මෛත්‍රියක් ආදරයක් තියෙනවා නම් තමන්ගේ හිත රිදව ගන්න. ඉතින් අපි අපේම හිත රිදෙන විදිහට හිතනවා කියන්නේ අපිට නෑ තාම අපි කෙරෙහි මෛත්‍රියක්. අපි කෙරෙහි බැඳීමක් තියෙන්න පුළුවන්. තමන් කෙරෙහි ලොකු ආශාවක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ බැඳීම සහ ආශාව කියන හිර කූඩුවෙන් එළියට ඇවිල්ලා මෛත්‍රිය කරන තැනට ඇවිල්ලා නැතුව ඇති. එතකොට අනිත්‍යය ගැන මෛත්‍රියක් තියෙනවා නම් ඒ අයගේ හිතක් රිදෙන විදිහට කටයුතු කරන්නේ නැහැ. තව කෙනෙක් අපේ හිත රිදෙන විදිහට යමක් කරනවා නම් කියනවා නම් ඒක දිහත් අපි බලන්න පුරුදු වෙනවා මෛත්‍රී ඇහැකින්. මේ බාහිර ක්‍රියාකාරකම විනිවිද අභ්‍යන්තරයේ ඇවිලෙන ගින්න දිහා බලන්න. ඒ තැනැත්තා පිච්චෙනවා. මොන හේතුවකින් හරි පිච්චෙනවා. පිච්චෙන කෙනෙක්ගේ හැසිරීමක් තමයි තේන්නේ මේ කෑ ගහනකොට මේ කරන කලබලෙට. මේ කරන යටි කූට්ටු වැඩවලින් තේන්නේ ඇතුලේ ගිනිගෙන දැවෙන කෙනෙක්. ඉතින් අපිට පුළුවන් මේ ගින්නට තා පිදුරු දාන්න මේ මනුස්සයා විඳින දුක වැඩි කරන විදිහට අපිටත් පුළුවන් ක්‍රියා කරන්න. ඒ වෙනුවට බැරිද මේ ගින්න නිවෙන විදිහට පුංචි පුංචි උත්සාහයක්වත් ගන්න මට. ඒක තමයි මෛත්‍රිය කියන්නේ. ඇවිලෙන ගින්නකට වතුර ටිකක් දාන්න බැරිද? මෛත්‍රී සිසිලස දෙන්නට බැරිද? නිහඬව දෙන්නට පුළුවන්, බැල්මකින් පුළුවන්, වචනයෙන් පුළුවන්, වෙන ක්‍රියාකාරකමකින් පුළුවන්. නිහඬවත් පුළුවන්. නිහඬව හුඟක් වෙලාවට පුළුවන් ඇවිලුණු හිතක් නිවන්නට උදව් කරන්න. ඒක වචනකින් කරනවට වැඩිය පුළුවන් හොඳට කරන්න නිහඬව ඉවසීමෙන් සහ උපේක්ෂාවෙන්. හැබැයි මේ හැම එකකදීම වැදගත් වෙනවා Tamange හිත රිදවා ගන්න නැතුව ඉන්න එක. ඉතින් භාවනාවෙන් කරන්නේ අන්න එයයි කුමක්ද? Taman කෙරෙහිම මෛත්‍රියක් ඇති කරගෙන Tamangeම හිත මොනම හේතුවක් නිසාවත් රිදෙන්නේ නැති හිතක් බවට පත් කරගන්නට. අනිත්‍යයේ හිත් රිදෙන්නේ නැති හිත් බවට ඒ අය පත් කරගන්නවා නම් කොපමණ හොඳද කියන මෛත්‍රියෙන් පුළුවන් උදව්වක් ඒ අයට කරන එක. අන්න එහෙම තමන්ගේ අර්ථය, තමන්ගේ දියුණුව බලන කෙනෙක් අනිත්‍යයේ දියුණුවට උදව් කරන කෙනෙක් තමයි භාවනා කරන කෙනෙක්. යන්නේ නිසා භාවනා කරන කෙනෙක් ආත්මාර්ථකාමීද කිව්වොත් ඇහුවොත් ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. එයා පරාර්ථකාමී කෙනෙක්ද කියලා ඇහුවොත් ඒකටත් ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. භාවනාව තුළ ආත්මාර්ථයක් තියෙනවා පරාර්ථයක් තියෙනවා. එකක් විතරක් නෙමෙයි මේ දෙකම සමබර කර ගැනීම තමයි අපංකම කුසලය අන්න ඒ හපංකම ඒ කුසලය වෙනුවෙන් අපි සුළු මොහොතක් නිහඬව වෑයම් කරමු